භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සදාවත් පින්තුනි දැන් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඇති කරගන්න පුළුවන් කරුණු ටික ටික තේරුම් ගන්නවා බුදුරජාණන් වහන්සේ අඳුනගන්න තියෙන්නේ බුද්ධ ප්‍රතිමා වලින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ අඳුනගන්න තිබෙන්නේ පින්තූරවලිනුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ අඳුනගන්න තිබෙන්නේ ශ්‍රී සද්ධර්මයෙන්මයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත ඒ සුන්දර බුදු සිරුර දිහා බලාගෙන හිටපු වක්කලි ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළේ අනු වක්කලි මොනවටද මේ කුණු ශරීරය දිහා බලන්නේ ඔබ ධර්මයේ දිහා බලන්න එතකොට ඔබට බුදුරජාණන් වහන්සේව පෙනේවි කියලා එමනම් අපිට පැහැදිලිව පේනවා ධර්මයේ දිහා බැලීමෙන්මයි බුදුරජාණන් වහන්සේ දකින්න පුළුවන් වන්නේ. යම්යකින් බුද්ධ ප්‍රතිමාවකින් බුදුරජාණන් වහන්සේව දක ගන්නට පුළුවන් නම් ඉස්සල්ලාම ඒක ඒ ප්‍රතිමා නිර්මාණය කරන්නේ රාතන් වහන්සේලා විසින්. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටපු මහරහතන් වහන්සේලා ප්‍රථම සංඝ ධර්ම සංගායනාව කරන්නට පෙර ආතුම තීරණය කරනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේ අනිත්‍යය දැක ගන්නට මේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය කරන්නට ඕන කියලා. නමුත් උන්වහන්සේලා නියම දේ කළා. ඒ තමයි ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂා කළා, සංගායනා කළා. සංගායනා කරනවා කියන්නේ මේ සමූහයක එකතු වෙලා ගායනා කරනව නෙවෙයි. සංගායනා කරනවා කියලා කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ ඊතන විසිරිච්ච දේ ක්‍රමානුකූලව සකස් කරනවා. ඉතින් ඒ නිසා රහතන් වහන්සේලාගේ අතින් ලැබිච්ච දෙයක් තමයි දැන් මේ අපි අතට ලැබිලා තියෙන්නේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ සතර සතිපට්ඨානයේ උතුම් සතිපට්ඨාන භාවනාවන් තමයි දැන් අපි මෙතෙක් ඉගෙන ගත්තේ. දැන් ඔබ සෑහෙන විස්තරයක් සතිපට්ඨාන සූත්‍රය ගැන දන්නවා. ඔබ දිගින් දිගටම මේ වැඩසටහනට සවන් දුන්නා නම් ඔබට තීරයේ ඔබ කොයිතරම් පැහැදිලි දැනුමක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන ඔබ දැන් ලබාගෙන තිබෙනවද කියලා. ඉතින් මේක දුර්ලභ දැනුමක් පින්වතුනි. ඒ කියන්නේ දැන් අපිට උවමනා කරන්නේ කොලේ වහලා කතා කිරින්නක් නෙවෙයි. අපිට උවමනා කරන්නේ මේ ජීවිතය ගැන ඇත්තම කතා කරන්නටයි. ඒ කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ජීවිතය කියන්නේ මේ අදින් අවසන් වෙලා යන එකක් නෙමෙයි මේක කෙලවරක් නැති බව ගමනකට පැටලිච්ච එකක්. කෙනෙක් සතර පාය වැටි වැටි තමයි මේ සංසාර ගමන යන්නේ. ඉතින් ඒබඳු ගමනක් යන කෙනෙකුට ඊටමත් කලාතුරකින් බුදුරජාණන් වහන්සේ නමක් වදාළ ධර්මය ලැබුණට පස්සේ ඒ කෙරෙහි පහදින්නමයි ඕනේ. ප්‍රසාදය ඇති කරගන්න තමයි ඕනේ. කාටවත් සලවන්ට බැරි ප්‍රසාදයක් මේ ඇති කරගන්න ඕනේ. ඉතින් මේ නිසා ඒ දුර්ලභ අවස්ථාව ඔබ මගහරින්න එපා. ඔබ මතක තියාගන්න ඕනේ ඔබ කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරනවා නම් ඒ කල්යාණ මිත්‍රයා ශ්‍රී සද්ධර්මයේ ඒ විදිහටම ඒ කියන්නේ විකෘතියක් කරන්නේ නැතුව තමන්ගේ අතින් කෑලි දාන්නේ නැතුව තමන්ගේ විග්‍රහයන් නැතුව ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම ප්‍රකාශ වෙන ප්‍රකාශ කරන කෙනෙක් විය යුතුයි. එහෙම නැතු එක එක මත කියනවනම් ඒකේ නම් කල්යාණ මිත්‍රෙක් හැටියට නම් සලකන්ට බෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මනාකොට සිහි කරනවා නම් දවසක් උපාලි මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලා උපින්වත් උපාලි යම් ධර්මයක් ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ තුල නොඇලීම ගැන කතා කරනවා නම් යම් ධර්මයක් ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ තුල විරාගී බව ගැන කතා කරනවා නම් යම් ධර්මයක් ශ්‍රවණය කරනකොට ඒ ධර්මයෙන් අල්ම නැති කර ගැනීම පිළිබඳව කතා කරනවා නම් යම් ධර්මයක් කතා කරද්දී ඒ ධර්මයේ ජීවිත නිදහස ගැන දුකින් නිදහස් වීම ගැන කතා උපාලි හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් උපාලි ඔබ තේරුම් ගන්න ඒ තථාගත ධර්මයයි. යම් ධර්මයේ කතා කිරීමෙන් ඇලීම නිරුද්ධ වෙන්නේ නැත්නම් දුකින් නිදහස් වීමක් ගැන නිවනක් ගැන කතා කරන්නේ නැත්නම් පින්වත් උපාලි ඔබ ඒක තේරුම් ගන්න ඒක තථාගත ධර්මයේ නොවේ කියලා කියනවා. එහෙමනම් අපිට පැහැදිලිව තේරෙන්න තේරුම් ගන්නට ඕනේ සංසාරේ නිදහස් කරන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සංසාරේ පටලෝ පටල යන එකක් නොවේ. ඉතින් ඒ නිසා ඒ ධර්මයේ දැන් ඉතින් ඔබ සතිපට්ඨාන සූත්‍රයේ අවසාන කොටස තමයි දැන් ඉගෙන ගනිමින් සිටින්නේ. අද තමයි අපි මේ කොටස පටන් ගන්න. ඒක පටන් ගන්නේ පංච නීවරණ තුලින්. බුදුරජාණන් වහන්සේ වදාළ ඒකේන හොඳට සිය පිටවා ගන්නට ඕන පංච නීවරණ ගැන. තමන් තුළ කාමච්ඡන්දය ඇති වෙලා තිබෙනවා නම් මේ කාමච්ඡන්දය කියන්නේ මෙන්න මේකයි තමන් තුළ තියෙන කාමච්ඡන්දය. දැන් මා තුළ කාමච්ඡන්දය තියෙනවා කියලා ආනේ කෙරෙහි සිය පිටවා ගන්නට ඕනේ. සිය පිටවා ගන්නේ කාමච්ඡන්දේ පවත්වන්න නෙවෙයි. කාමාසාවක් ආසාවක් එකේ හිතන්න නෙවෙයි. ඒක පුරුදු කරන්නේ මේ කාමච්ඡන්දේ ඇති වෙන්නේ සුබ නිමිත්තයි ආයුනුසු මානසිකාරය නිසා. මම එහෙනම් යෝනිසෝ මනසිකාරයේ පිටලා සුබ නිමිත්ත බැහැර කරනවා කියලා අන්න ධර්මයේ පිටන්න පටන් ගන්නවා ධම්මානුපස්සනාව වඩන කෙනා. එතකොට තමන් තුළ නැතිවන්නා වූ කාමච්ඡන්දය තමන් තුළ නැත කියලා අවබෝධ කරගන්නවා. එවැගේම හිතකට ඇති වෙන ව්‍යාපාදේ. ව්‍යාපාදේ කියන්නේ තරහ. තරහ ඇති වුනහම ඒ කෙනා නුවණින් බලනවා තමන්ගේ සිත දිහා. දැන් ඔන්න මා තුළ තරහ ඇති වුණා. තරහක් තරහක් කියලා සිහි කිරීම නෙමෙයි එතන කරන්න තිබෙන්නේ. එතනදි කරන්නේ මොකද්ද? මේ තරහ ඇති උනේ පටිග නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය නිසා. මේ නිසා මම යෝනිසෝ මනසිකාරයෙන් පටිග නිමිත්ත බැහැර කරලා මිත්තා චේතෝ විමුක්තියේ සිත පිහිටවන කියලා පටිග නිමිත්ත කිව්වේ තරහ ගන්නට හේතු වෙච්ච කාරණාව. තරහ ගන්නට හේතු වෙච්ච කාරණාව බැහැර කරලා ඒකේ නම මොකද කරන්නේ? නිශ්චිත ඇති කර ගන්නවා යෝනිසෝ මනසිකාරයෙන්. අන්න එතකොට තේරුම් ගන්නවා තමා තුළ තිබුණානම් යම් ව්‍යාපාද නීවරණයක් මේ ව්‍යාපාද නීවරණේ දැන් නැත කියලා අන්න තමා තුළින් මේක වෙනස් වෙච්ච ආකාරය දැක ගන්නවා. ඊළඟට පින්වතුනි යා බලනවා මේ අලස බව, නිදිමත, කම්මැලි බව, ධර්මයේ හැසිරෙන්න තිබෙන අකමැත්ත, අරතිය මේවා එනකට තේරුම් ගන්නවා දැන් තමන් තුළ තීන මිද්දේ ඇති වෙනවා. තීන මිද්‍ය ඇතිවීමට තේරුම් ගන්න මේ තීන මිද්‍ය ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් සා ප්‍රමාදයෙන්. මේක නම් මොකද කරන්නේ කල්පනා කරන මම මේ තීන මිද්දේ බැහැර කරන්නට ඕනේ. මම මේ තීන මිද්දේ දුරු කරන්නට ඕනේ. මම මේ තීන මිද්දේ නැති කරන්නට ඕනේ. මේක නම් මොකද කරන්නේ? තීන මිද්දේ බැහැර කරනවා. තීන මිද්දේ බැහැර කරන්නේ යෝනිසෝ මනසිකාරයේ ඉඳලා. යා යෝනිසෝ මනසිකාරයේ පිහිටලා සිත පිහිටුවාගෙන ඒ කෙනා මොකද කරන්නේ? Tamanගේ සිය මනාකොට හසුරවන්න පටන් ගන්නවා. යෝනිසෝ මනසිකාරය ඉඳලා සිය මනාකොට හසුරවන්න පටන් ගන්නවා Tamanගේ ජීවිතය තුළ. සිය හසුරවන්නේ Tamanගේ ජීවිත යෝනිසෝ මනසිකාරය ඉඳලා එයා සිය හසුරවනවා දැන් මැරෙන්න පුළුවනි. අද මැරෙයි දන්නේ අද අනතුරක් වෙයිද දන්නේ හරදරයක් වෙයිද දන්නේ ජීවිතේ මොන විපතක් වෙයිද දන්නේ. එහෙමනම් ඊට කලින් මම මේ ධර්මයේ ඇසිරෙන්නට ඕනේ කියලා මනාකොට සීය පිටුවාගෙන සීය පිටුවාගෙන සීයෙම යෙදෙනවා. මේ විදිහට මෙයා තීන මිද්ද නීවරණේ බැහැර කළා. නිදිමත අලස බවින් තොරව තමන්ගේ ජීවිතය හසුරුවනවා මහත් වීරියකින් යුක්තව තමන්ගේ සිත හසුරුවනවා ඊළඟට මේක නා මොකද කරන්නේ ඒක නා තීන මිද්දේ බැහැර කළා දැන් ඊළඟට බලනවා තමන්ට සැකයක් විපලිසර බවක් සිතේ විසිරීමක් පසුතැවිල්ලක් තියනවාද කියලා බලද්දි මේ කෙනා තේරුම් ගන්නවා දැන් මා තුළ තියෙනවා මේක අන්න එතකොට එයා තේරුම් ගන්න මට මාතල මේක ඇති වෙලා තිබෙන්නේ අයෝනිසෝ මානසිකාරයෙන් මිස යෝනිසෝ මානසිකාරයෙන් නෙමෙයි. දැන් එයා මොකද කරන්නේ? Tamanට පසුතැවෙන කාරණා අතීතයේ අරබය, Tamanගේ ජීවිතයේ යම් යම් නොදැනුවත්කම් අරබය, Tamanට ඇති වෙලා තියෙන පසුතැවෙන්න හේතු වෙච්ච කාරණා මේක නම් මොකද කරන්නේ නෝනින් සලක සලක ඒවා හිතෙන් බැහැර කරන මේවා අනිත්‍යයි මම මේවා සිහි කළ වැඩක් නෑ ඒ ගිය දේවල් ගියා දැන් මම අලුත් කෙනෙක් දැන් මම ධර්මයට කැමතිච්ච කෙනෙක් දැන් මම හිත හදාගෙන යන කෙනෙක් ඒ නිසා මේ ධර්ම මාර්ගය දිනු කරන්නට මට බාධාක් මම මේවා හිතේ තින්නේ කියලා මෙයා මොකද කරන්නේ ඒ අතීතයේ ශෝක කර කර සිටීම හිතින් බැහැර කරනවා බැහැර කළා හිත විසිරෙන එකට යා කල්පනා කරනවා මේ හිත විසිරෙන්නේ අයෝනිසු මනසිකාරය නිසා මේ අයෝනිසු මනසිකාරය බැහැර කළා. අධික වීරිය වෙනුවට මම හිතේ විවසීමෙන් යුක්තව හොඳට සිහිය පිටුණා කියලා තවදුරටත් යා සිහිය පිටුවා ගන්නවා ඉවසීමෙන් යුක්තව. අන්න එතකොට පුළුවන් වෙන අර ටික ටික ටික ටික තමන්ගේ හිතේ විසිරීම අඩු කරලා දාන්න පුළුවන්කම ඇති වෙනවා. ඊට පස්සේ මොකද කරන්න පින්වතුනි? ඒක නා බලනවා. එයාට සැක ඇති වුණොත් මේ ධර්මය ගැන මම මේ කරන භාවනාව හරිද? මම මේ කරන ක්‍රමේ හරිද? මට මේ විදිහට හිත දිනු කරන්න පුළුවන් වේද? මට ප්‍රතිඵල ගන්න පුළුවන් වේද? මෙම හිතන්න හිතන්න යා තුළ ඇති වෙන සැකයක්. සැකේ ඇති වෙන්නේ නැති වෙන මොකද වෙන්නේ? ධර්මයේ හැසිරෙන්න හිත පිටින් නැතු යනවා. වෙන වෙන බාහිර දේවල් කෙරේ, අදාළ නැති දේවල් කෙරේ, වැඩ කරෙන්නේ නැති දේවල් කෙරේ හිත යොමු වෙනවා. මේක සිදු වෙනවා සැකේ නිසා. මේකට මොකද කරන්නේ? සැක නැතිවීම පිණිස ධර්මයේ පිළිබඳ මන අවබෝධයක් ඇති. උතුමන් ඇසුරු කරගෙන එහෙම උතුමන් ආශ්‍රයයට නැත්නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේම තේරුම් ගන්නට උන උන්වහන්සේ වදාළේ කතං කති ඥානපතාය සික්ඛේ නිතර නිතර මේක කොහොමද අරක කොහොමද කී කියා සැක හිතන කෙනා නුවණ ඇති වෙන මාර්ගයක හික්මෙන්නට ඕන අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා පින්වතුනි සැකෙන් නිදහස් වෙන්න තියෙන ශ්‍රද්ධාව ඇති කර ගැනීමමයි මට තේරෙන හැටියට මේ ලාංකික බෞද්ධයන්ගේ තියෙන ලොකුම ගැටලුව තමයි ශ්‍රද්ධාව නැතිකම. පැවිදි පිරිස ගත්තත් ශ්‍රද්ධාවන්තය සොයාගන්න අමාරුයි. දී පිරිසක් ගත්තත් ශ්‍රද්ධාවන්තය සොයාගන්න අමාරුයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීම. උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදිලි සිටීම. උන්වහන්සේගේ අවබෝධය ගැන පැහැදිලි සිටීම වෙනුවට බොහෝ දෙනෙක් කරන්නේ තම තමන්ගේ මත කිය කියා මේ ධර්මයේ අවබෝධයට එන කාරණා වළක්වන එක. ඒක ශ්‍රද්ධාවේ නැතිකම තමයි ඒ හුවා දක්වන්නේ. ඉතින් එහෙම නෙමෙයි අපිට කරන්නට තිබෙන්නේ ශ්‍රද්ධාවට පැමිණිලා මේක බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මේ ධර්මයේ ප්‍රගුණ කළා බොහෝ දෙනෙක් සංසාරයෙන් අත මිදුණා. අනේ මටත් මේ ධර්මයේ උපකාරය නේද කියලා අන්නේ විදිහට සිහි කර කර සිහි කර කර ශ්‍රද්ධාවෙන් සතුටින් සැක රහිතව මේ පංච නීවරණ ධර්මයන් බැහැර කරමින් පංච නීවරණ ධර්මයන්ගෙන් හිත නිදහස් කරගන්නට ඕන. මේ විදිහට කරගෙන යද්දි මෙයාට තේරුම් ගන්න මේ බාහිර උදවියටත් මේ ක්‍රමයටමයි මේ නීවරණ ධර්ම කටයුතු කරන්නේ. අභ්‍යන්තර ජීවිතයේ මේ විදිහටමයි කියන්නේ කියලා මෙයා වෙනස අඳුන ගන්නවා. ඊට පස්සේ මම මොකද කරන්නේ මෙයාගේ ජීවිතය තුළ මේ ජීවිත අවබෝධය ඇති කරගන්න ඒක උපකාර කරගන්නවා එතකොට මෙයාට තේරුම් යනවා හේතු නිසායි පංච නීවරණ හටගන්නේ ඒ හේතු නැතිවීමෙන් පංච නීවරණ නැති වෙනවා අන්න එතකොට පංච නීවරණගේ හට ගැනීමත් පංච නීවරණගේ නැති වී යාමත් කියන දෙකම තේරුම් ගන්න පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසාම යා ඒ පංච නීවරණ ඇති වුණාම ඒවා මම කියලා ගන්නෙ නෑ. මගේ කියලා ගන්නෑ. මගේ ආත්මය කියලා ගන්නෑ. හේතුන් නිසා හට ගන්නා පංච නීවරණ හේතුන් නිසා හේතු විරුද්ධ වීමෙන් නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අවබෝධ වීම නිසා ඒ කිසිමකට බැඳෙන්නේ නැතුව සීහ පිටවා ගන්නවා. ඒ සියමයි දියුණු වෙන්න උපකාර වෙන්නේ. ඒ සියමයි ඥාණය වැඩෙන්න උපකාර වෙන්නේ. ඒ සියමයි ජීවිත අවබෝධයට උපකාර වෙන්නේ. ඉතින් ඒ නිසා ඔබටත් මේ පංච නීවරණයන් ගැන අවබෝධයක් ඇති කරගෙන පංච නීවරණයන් බැහැර කරලා චිත්ත දියුණුව ඇති කරගෙන ඔබේ ජීවිත අවබෝධ කරගන්නට මේ දුර්ලභ අවස්ථාවේ තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා